ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර සෑම කලාවකම ලක්ෂණය වන්නේ මනුෂ්‍ය වර්ගයා සුසංයෝග කිරීමයි කලාවේ කාර්යය නම් කලාකරුවාගේ වේදිතයෙන් වින්දනයක් ලබන හැම දිනම ආත්මයෙන් ඔහු හා සුසංයෝග කිරීම සහ ඒ වින්දනය ලබන සියලු දෙනම ඕනෝන් සමග ඒකාබද්ධ කිරීමද වේ. ලියෝ තෝල්ස්තෝයි කලාකරුවාගේ අදහසක් What is art කියන පොතේ තමයි එය සඳහන් වුණේ කලාව යනු කුමක්ද හැටියට ඒවි සුරවීර මහාචාර්යතුමා ඒ පොත සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඉතින් ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ එම අදහස සමග. චමත්කාරයෙන් යුක්ත సౌందර්යයෙන් අනුන ගීතයක් දෙකක් රස විඳිමු. ඔබේ සතුරාට දිය හැකි හොඳම දෙය සමාවයි. විරුද්ධවාදියාට ඉවසීමයි. මිතුරාට ඔබේ හදවතයි. ඔබේ දරුවාට හොඳ ආදර්ශයයි. පියෙකුට ගෞරවයයි. ඔබේ මවට ඔබ ගැන ආඩම්බර විය හැකි විනයයි. ඔබට ඔබ වෙනුවෙන් නම්බුකාරකමයි. අන් හැම දිනාටම දිය හැකි දේ පරිත්‍යාගයයි. ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ ඉරිදා සංග්‍රහයට රත්නශ්‍රී විජේසිංහ කවියා රචනා කළ ගීතයක්. මේ ගීතය සංගීතවත් කළේ තනු නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසින්. සුහුයුරියක් පවුලක බර දරන හැටි මේ ගීතයෙන් වර්ණනා කරන්නේ ගීතය ගයන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී Thank you. සැලුයි කියා සිහිල නොවින්ද කෝල කොමල නම් කියන ඔබ අතට කත්ත මහා බර කන්ද අද හන්නට පුළුවන්ද සත්ත මහා බරකන්ද අද හන්නට පුළුවන්ද දූල් තටින් නොඹ තනුවේ ගෙතරට අත්වල වාන්දමු පත්තන්දර අද පරසක් වල මේ මහනේ වරයි කියා ගෙලේ නොබෙන්ද එල් සුනගත් රලුයි කියා සිහිල නොවින්ද සත් මහා බරකන්ද අද හන්දට පුළුවන්ද කොතරම් සිත් ගන්නාසුළු නුහුරු පරිසරයක්ද දකින දකින හැම මිනිසකුම ගාන්ධර්වයකයි මට සිතුනේ. බැලු බැලු අත මිනිසුන් විසින් පදවාගෙන යනු ලබන රෝද තුනේ සයිකල් රික්ෂෝය. අශ්ව කරත්තය, පා පැදිය, අතරින් පතර මෝටර රථයක්, ලොරියක් දැකිය හැකි විය. 960 ගණන් වල මුල ඉන්දියාව ගැන මහාචාර්ය සනත් නන්දසිරි පොතක් රචනා කළ ಭಾರತ ජීවිතයේ චමත්කාරය හැටියට ඉන්දියාව නව සමාජයක් ලෙස පිය ඔසවන්නට පටන් ගැනීමේදී විවිධ අභියෝග ගැටලු මතුවුණා. ඒවාට උරදුන් මහත්මා ගාන්ධිතුමා Tamanට සමහර දේ කර කියා ගන්න නොහැකිව විපරීත වුණා, විපිලිසර වුණා. ඒ අවස්ථාවක මහත්මා ගාන්ධිතුමා හමු වෙනවා මහා කවි රවීන්ද්‍රනාත් tagore එවිට tagore ඔහුට ගීයක් ලියලා දෙනවා නිර්මාණය කර දෙනවා මේ ගීතය මීට පෙරත් ඉරිදා සංග්‍රහයෙන් අප විකාශනය කළා එහෙත් අපේ ශ්‍රාවකයන් කැමති මේ ගීතය අසන්නට කවුරුණාවත් තනිවම ගමන් කරන්න මේ ලුණු හොයා යන ගමනට ටාගෝර්ගේ දායකත්වය කාටද මහත්මා ගාන්ධිතුමාට මේ ගීතය විවිධ ගායක ගායිකාවන් ගයා තිබෙනවා අප ඉදිරිපත් කරන්නේ සුචිත්‍රා මුකර්ජිගේ ගායනයක් যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর নাম শুনে কেউ না আসে তবে চলো রে যদি কেউ কথা না কয় ওরে ভাবা কেউ কথা না কয় যদি সবাই থাকে মুখ ফিরালে সবাই করে ভয় যদি সবাই থাকে মুখ ফিরালে সবাই করে ভয় তবে পরাণ খুলে তুই মুখ ফুটে তোর মনের কথা একলা যদি চলো রে যদি তোর ডাক শুনে কেউ আসে তবে একলা চলো রে যদি সবাই ফিরে যায় করে যদি গহন পথে যাবার কালে কেউ ফিরে না যায় তবে পথের কাটায় তুই রক্ত মাখা চরণ তালে একলা রে তবে পথের কাটায় তুই রক্ত মাখা চরণ তালে একলা রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা রে আদরে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে যদি আলো না ধরে রে ওরা ফাঁকায় আলো না ধরে যদি ঝড় বদলে আধার রাতে দুবার দেয় ঘরে যদি ঝড় বদলে আধার রাতে দুবার দেয় ঘরে তবে বজ্রানালে আপন বুকের পাঁজর জ্বালিয়ে নিয়ে চলো রে একলা চলো একলা চলো একলা চলো একলা চলো রে যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে කලාව වූ කලී කලාකරුවා විසින් සිතාමතාම කරනු ලබන මානව ක්‍රියාවලියක් මිස ඉබේ පහළවන්නක් නොවේ. ඉබේ පහළවන හැඟුම් ගැන වාසනා ගුණය ගැන දඹදිව ಭಾರತයේ ඉන්දියාවේ විවිධ ආලංකාරිකයන් ලියා තිබෙනවා ප්‍රතිභා ව්‍යුත්පත්ති සතත අභ්‍යාස හැටියට මහගම සීකරයන් ප්‍රතිභාව ගැන ලියලා තිබුණා ලස්සන අදහසක්. ප්‍රතිභාව හරියට දඹුලු ගලේ ඇඳපු නෙළුම් මලක් වගේ කියලා. එය විග්‍රහ කරන සේකරගේ කදිම උපමාව අපේ මතකයට නැගෙනවා. විශාරද නන්දා මාලනිය මේ ගීතය ගායනා කළේ දශක කිහිපයකට පෙර ගුවන් විදුලියට. එය නිර්මාණය කළේ රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. මෙය විශාරද නන්දා මාලනීගේම තනුවක් ගායනයක් ඇයගේමයි. එම් ප්‍රේමරත්න සංගීතඥයා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එතුමා පිළිබඳ විජිත් කුමාර් සේනාරත්න තමන්ගේ කෘතියක ලස්සන රචනයක් ලියා තිබුණා. විශිෂ්ට සංගීතඥයෙක්. ඒ රචනය කියවන විට මට ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියාගේ අසහාය නිර්මාණ සිහිපත් වුණා. ඉන් එකක් තෝරගත්තා ඉරිදා සංග්‍රහයට. ගීතය රචනා කොට තිබෙන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ කවියා ගීපද රචකයා විශාරද ගුණදාස කපුගේ මේ ගීතය ගායනා කළේ ಕೊಡುತ್ತ සටහන් මනුනන ඔබේ නෙත පිමිදිරියේ දුටු සුබ දසුනයි කම්පල මැද වෙහෙසෙන විට ගත සිට ඔබ ගැන මතකය මන පවනයි නාඹර ගොය මත රහත් කියාලා ලාහිරු කිනේ ප්‍රතිපිම්බ රහතලියාලා නාරිලතාමා හට ගන්නයි නාඹර ගොය මට ඇල්විස් ලේඛකයා කවියා පුංචි මිනිස්සෙක් ශරීරයෙන් හැබැයි දැවැන්ත වැඩ කරලා තිබෙනවා අමරදේවයන් පවා පුංචි මිනිස්සෙක් සිරුරෙන් අතිවිශාල වැඩ කන්දරාවක් එතුමාත් කරලා තිබෙනවා මේ දෙදෙනා එකතුව ගීත නිර්මාණය කළා මහගම සේකරත් ඒ වගේම මඩවල රත්නායකනොත් ඒ විදිහට අමරදේවයන් සමග එකට එකතු වෙලා නිර්මාණය කොට තිබෙනවා ගීත පසු කාලයක රත්නශ්‍රීත් ඒ විදිහට ගීත කීපයක් අමරදේවයන් සමග එකට එකතු වෙලා නිර්මාණය කළා. අපි රස විඳින්න යන මේ ගීතය ඩෝල්ටන් නල්විස් ලේඛකයා විසින් පබඳින ලද්දා. දෙදෙනා සමග මුහුදු වෙරළකට ගොහිල්ලා ගීයක් ලියන්න නිමිත්තක් හොයමින් මෝද දිහා බලා සිටියා. කිසිම අදහසක් එන්නේ නැහැ ඩෝල්ටන් නල්විස් කලාකරුවගේ හිතට. ඒ නිසා ඔහු කිව්වා අද ගීත ලියන්න බෑ අපි යන් ආපහු. දෙදෙනා හැරිලා ආපහු එන්න හදනකොට දෙවටකින් මතුනේ නාබර තරුණියක්. එය දියනාලා. දිය රෙද්දෙන් සිටි ඇයගේ කොණ්ඩෙන් තෙත බේරෙනවා. ඩෝල්ටන් නල්විස් ෂණිකෝම රචනයක් නිර්මාණය කළා. ඒ කවිය ගීපද රචනය මෙසේ අමරදේවයන් විසින් ගුවන් විදුලියේ ගීයක් බවට පත් කළා. දැන් අපි රස විඳින්න සූදානම් වන්නේ එම ගීතයයි. මේ ආචාර්ය WD අමරදේව Thank you. සරණ නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී කුණ්ඩල කේසී පුලින් වත කමලින් ගත දුලවන්නේ සිහින් සිනාකන් රැහැනි මන වෙනලන්නේ මෙත උපුලින් වත කමලින් ගත දුනවන් සිහින් සිනාකන් රැහැනි මන වෙනලන්නේ කෙචි කුංගල කෙචි කුංගල කෙචි කුංගල කෙචි ගිහි දේවිය විලසවන් බර සල්හාගෙන ගිරිමුණුනක දෙව් අරලට යමු අපි ලනුනේ නොලසින් ගිරිදේවිය විලසරුවන් වරණින කත සල්හාගෙන ගිරිමුණුනක දෙව් අරලට යම් අපි ගන්නේ දොලසින් කුන්දලකේ සී කුන්දලකේ සී කුන්දලකේ සී කුන්දලකේ සී නීල වරණ නිල් චාමර පවන් සලන් පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි